ධනය හැටියට තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ පරම සතුට පුද්ගලයින්ට ලබන්නට නොහැකි වෙන හේතු සාධක මොනවද කියලා අපි විවිධ පැතිවලින් පැහැදිලි කරන්නට යෙදුණා. අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සතුට ඇති කරගන්නා වූ කෙනෙක් විසින් විශේෂයෙන් දැන හඳුනාගත යුතු තවත් කරුණක් පිළිබඳව පින්නතුන්ගේ අවධානය යොමු කරන්නට ඒ තමයි සාමිස සතුට සහ निराමිස සතුට වශයෙන් මේ සතුට දෙආකාරයකින් ධර්මයේහි දැක්වෙනවා. සාමිස සතුටයි කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවීම තුළින් ලබන්නා වූ සතුට. ඇසින් කැමති රූප දකිනකොට, කනින් ප්‍රියමනාප ශබ්ද අහනකොට, දිවෙන් නාසයෙන් කයින් මනසින් තමන් රුචි කරන ආරම්මණයන් අත්විඳිනකොට පුද්ගලයෙකුට යම්කිසි සතුටක්, සොම්නසක්, ප්‍රීතියක්, ප්‍රියමනාප බවක් දැනෙනවා. ඒ දැනෙන්නා වූ සතුට සාමිස සතුටයි කියලා හඳුන්වනවා. ඒ තෘෂ්ණාව මුල් කොටගෙන, තෘෂ්ණාව පදනම් කොටගෙන තමයි පවතින්නේ. නිර්ාමිස සතුටයි කියලා කියන්නේ තෘෂ්ණාවෙන් වෙන්නුණු කෙලෙස් ධර්මයන්ගෙන් වෙන්වුණු මනසෙහි පහළ වෙන නිවුණු සුවයක් මනසෙහි ජනිත වෙනවා අන්නේ නිවීම සුවය තමයි निराமிස සතුට කියලා හඳුන්වන්නේ. निराமிස සතුට ගොඩනගන්නට ක්‍රම තුනක් තථාගතයන් වහන්සේ ධර්මයේදී දේශනා කරනවා. පාප ධර්ම අසත් ධර්ම දුරු කිරීම නිසා අපේ මනසට සතුටක් ඇති වෙනවා නම් ඒක निराமிස සතුට. ඒ වගේම කුසල් දහම් අවදි කිරීම තුළින් අපේ මනසට සතුටක් ඇති වෙනවා නම් එය निराமிස සතුටක්. ඒ වගේම තෘෂ්ණා උපාදානයන්ගෙන් දැඩි බන්ධනයන්ගෙන් මනස ලිහිල් වෙනකොට මනසේ ඇති වෙන සතුට සොම්නස निराமிස සතුට මේ කියන ක්‍රමයට පව්කම් වලින් බැහැරවීමෙන් කුසල් දහම් වැඩිවීමෙන් සිත පිරිසිදු කිරීමෙන් කියන මේ අවස්ථා තුන ප්‍රගුණ කිරීම හරහා අපි අත්විඳින්නා වූ සතුට සොම්නස සුවය निराமிස සතුට හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එය තෘෂ්ණාවෙන් වෙන්නුණු කෙලෙස් ධර්මයන්ගෙන් විනිර්මුක්ත වුණු එක්තරා නිවීම සුවයක් හැටියට දක්වන්නට පුළුවන්. නමුත් සාමිස සතුට තුළ හැම විටම පවතින්නේ තෘෂ්ණාව මූලික කොටගත්තු ස්වභාවයක් නිසා ඒ එක්තරා ප්‍රමාණයකින් දැවෙන, තැවෙන, පීඩා ඇති කරන ස්වභාවයෙන් යුක්තයි. යම්කිසි කෙනෙක් යම්කිසි ප්‍රතිලාභයක් ලබනකොටම ඒ හා සමගම එය නැති වෙයිද? එය පවත්වන්නේ කොහොමද? එය රැකගන්නේ කොහොමද? නඩත්තු කරගන්නේ කොහොමද කියන යම්කිසි තැතිගැන්මකුත් හැම කෙනෙකුටම ඒ හා සමගම මතුවෙනවා. අන්න එහෙම මතුවෙන නිසා තමයි මේ සාමිස සතුට දුකකට පරිවර්තනය වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. විශේෂයෙන්ම Taman කැමති දේවල් ලැබෙනකොට සතුටක් ඇතිවෙන්නාseම ඒවා වෙනස් වෙලා යනකොට එයම දුකක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා සාමිස සතුට කරුණු දෙකක් නිසා ආදීනව සහිතයි දුක් සහිතයි ඒ කුමක්ද කාරණා දෙක ලැබෙන මොහොතේදී තෘෂ්ණාව නිසා මනසේ යම්කිසි තැතිගැන්මක් බියක්, ਸੰతాපයක්, වික්ෂිප්ත බවක්, දැවීමක්, රත් ඇති කරනවා ඒ නිසාත් ඒ සාමිස සතුට දුක ඇති කරන සුළුයි. ඒ වගේම ඒ Taman ප්‍රියමනාප දේ අහිමි වීමෙන් විපරිණාමයට පත්වීමෙන් මහත් වූ වෙහෙසක්, ਸੰతాපයක්, පීඩාවක්, ශෝකයක් ජනිත කරනවා. එනිසාත් ඒ සාමිස සතුට දුක මුල් කොටගෙන එහෙම නැත්නම් මහත් වූ ආදීනවයක් පදනම් කොටගෙන පවතින බව තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ එනිසා තමයි භාග්‍යවතුන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරන්නේ තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං තණ්හාව නිසා ශෝකය හටගන්නවා භය හටගන්නවා ඒ වගේම ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමය නිසා ඇලීම බැඳීම නිසා ශෝකය හටගන්නවා බිය හටගන්නවා ඊළඟට කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං මේ කාමය නිසා ඒ විදිහට ශෝකය බිය හට ගන්නා බව තථාගතයන් වහන්සේ දේශනා කරා. මේ විදිහට පිනතුනේ හැම විටම Taman කැමති වෙන ප්‍රේමනාප වෙන දේවල් නිසා తాවකාලික සන්තුෂ්ටියක් ලැබෙන බව හැබෑවක් ඒක තථාගතයන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් ඒහා සමග බැඳුණු මහත් වූ ආදීනවයක් මහත් වූ දුක් සමූහයක් පවතින බව හඳුනාගෙන ඕන ඒ සාමිස සුවය පවත්වන්න. අපි පහුගිය ධර්ම දේශනාවේදීත් මේ පිළිබඳව යම් තරමකට පැහැදිලි කරන්නට යෙදුණා. යම්කිසි කෙනෙකුට Taman ප්‍රියමනාප බිරිඳක් ලැබෙනකොට යම් තරමක සතුටක් දැනෙනවා. නමුත් ඒ සතුට වගේම වෙනත් කෙනෙක් සමග හාදකම් පවත්වයිද මගේ බිරිඳ වෙන කෙනෙකුට හිමි වෙයිද මට අහිමි වෙයිද අපි අතර පවතිනා වූ මේ සතුට සැනසීම ආදරය අපට හැමදාම පවත්වා ගන්නට පුළුවන් වෙයිද? ඒකට යම් මොහතක බාධා පැමිණෙයිද කියලා ස්වාමි පුරුෂයෙක් දිවා රාත්‍රී යම්කිසි අතෘප්තිකර භාවයකින් පවතින ස්වභාවයන් සමාජය තුළ ඕනෑතරම් පෙනෙන්නට අසන්නට තියෙනවා. ඒ කුමක් නිසාද අර රූප සම්පන්න ප්‍රියමනාප හැඩරුව ඇති යම්කිසි ස්ත්‍රියක් Tamanගේ බිරිඳ හැටියට ලැබුණහම එය Tamanට අහිමි වෙයිද නැති වෙයිද කියන මේ දාහය නිරන්තරයෙන් මනසේ පවතින. ඒ වගේම බිරිඳකට කඩවසම් පුරුෂයෙක් Tamanගේ ස්වාමියා හැටියට ලැබුණොත් වෙනත් බිරිඳක් සමග සම්බන්ධ වෙයිද වෙනත් කාන්තාවන්ගේ ඇහැ ගැටෙයිද Tamanට අහිමි වෙයිද අනිත් අයත් එක්ක හාදකම් පවත්වයිද මේ විදිහට බිරිඳක් දිවා රාත්‍රී ඒ නිසා යම්කිසි අතෘප්තිකර ස්වභාවයකින් ජීවත් වෙන බව පේනවා. මෙහෙම වෙන්නේ කුමක් නිසාද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයෝ බහුසාධාරණ ධර්මයෝය. බහුසාධාරණයි කියලා කියන්නේ කාම කියලා කියන්නේ කැමති වෙන දේවල්. ඒ අපි කැමති වෙන දේවල් වලට ලෝකේ තවත් අය කැමති වෙනවා. මිල මුදල් Taman කැමති වෙන්නාseම අන් අයත් මිල මුදල් වලට කැමති වෙනවා. ගේදොර ඉඩකඩම් යාන වාහන Taman කැමති වෙන්නාseම අන් අයත් කැමති වෙනවා. නිලතල බලතල දැනුගත්කම් Taman කැමති වෙන්නාseම අන් අයත් කැමති වෙනවා. කීර්තිය ප්‍රසාදේ පිරිවර සම්පත්තිය මේවා Taman වගේම අනුනුත් කැමති වෙනවා. ඒ වගේම විවාහ ජීවිතයේදී රූප සම්පන්න බිරිඳක් කඩවසම් පුරුෂයෙක් මේවා Taman කැමති වෙන්නාseම අන් අය විසිනුත් අපේක්ෂා කරනවා. එහෙමනම් මේ කාම සම්පත් කියන ඒවා තමන්ට පමණක් නොවේයි ලෝකේ තවත් බොහෝ දෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා. ඒ තියෙන නිසා තමන් වගේම අන් අයත් ඒවා පිළිබඳව සොයමින් විමසමින් පරීක්ෂා කරමින් ඒවා අත්පත් කරගන්නට උත්සාහ කරමින් තමයි ලෝකයේ තුල හැසිරෙන්නේ. එහෙම උත්සාහ කරද්දී අපි පසුගිය ධර්ම දේශනාවලදී පැහැදිලි කළා ඒ ලද දෙයින් සතුටු නොවෙන්නා වූ අතෘප්තිකර මනසක් ඇති අය ඒ කියන්නේ මහිච්ඡතාවය නිසා ලද පමණින් සෑහීමටපත් වෙන්නේ නැතුව තව වඩා ප්‍රනීත දේ ඕන, තව උසස් දේ ඕන, තව තවත් ඕන කියලා හිතන පුද්ගලයා ඒවා ධාර්මිකව ලබන්නට බැරි වෙනකොට අධාර්මිකව හරි ලබන්නට උත්සාහවත් වෙනවා. එනිසාම ඒ තනත්තා අත්‍රිච්ඡතාවේ මහිච්ඡතාවේ පමණක් නෙවෙයි පාපිච්ඡතාවෙන් පවා කටයුතු කරන හැටි පහුගිය ධර්මදේශනාවලදී අපි පැහැදිලි කරන්නට යෙදුණා. මේ පාපිච්ඡතා කියන තැනට පැමුණුනහම Tamanගේ අවශ්‍යතාවය, Tamanගේ රුචිකත්වය, Tamanගේ කැමැත්ත සංසිඳවා ගන්නට මිනිස්සු සමහර විට යහපත් දේ වගේම අයහපත් දේත් කරන්නට පෙළඹෙනවා. ඒ නිසා අනුන් සතු ධනය වුණත් අනුන් සතු බිරිඳ වුණත් අනුන් සතු සැමියා වුණත් Tamanට අත්පත් කරගන්නට ඕනෑය කියලා හිතුනොත් ඒ සඳහා බොහෝ පාප කර්ම කරන්නට පවා ඇතැම් මිනිසුන් යොමු වෙන්නේ මේ කියන පාපිච්චතාවය නිසායි. එතකොට අර කාම සම්පත් බහු සාධාරණ නිසා Taman කොතෙක් අත්පත් කරගෙන හිටියත් ඕනෑම මොහොතක අනුන් විසින් ග්‍රහණය කරන්නට පුළුවන් අනුන් විසින් පැහැර ගන්නට පුළුවන් කියන මේ වැටහීම සාමාන්‍යයෙන් ලෝකේ ජීවත් වෙන කොයි කාටත් තියෙන නිසා කාම සම්පත් Tamanට ලැබෙනකොටම යම්කිසි තැතිගැන්මකුත් ඒ සමගම ඇති වෙනවා. ඒ නිසා තමයි සමහර වෙලාවට අපි දකින්නේ යම්කිසි කෙනෙකුට මුදල් පාර්සලයක් මුදල් කියන බව පෙනෙන්නටම අතට දුන්නොත් එහෙම ඒ මුදල ලැබීම නිසා සතුටු වෙනවා වගේම ඒ මනුස්සයා තැති ගන්න ස්වභාවයකටපත් වෙනවා. ඉක්මනින් වටපිට බලලා මේක කොලයක ඔතා ගන්නට, බෑග් එකක දා ගන්නට, නැත්නම් සාක්කුවට දා ගන්නට බොහොම ඉක්මන් වෙන බවක් පෙනෙනවා. එහෙම වෙන්නේ කුමක් නිසාද? ධනය ලැබීමෙන් සතුටටපත් වෙනවා වගේම ඒත් එක්ක මහත් තැතිගැන්මක් ඇති වෙනවා අනිත් අය දැක්කොත් අනිත් අය මේක හඳුනගත්තොත් ඒයකින් Tamanට අනතුරු වෙන්නට පුළුවන්, කරදර වෙන්නට පුළුවන්, Tamanට මේක නැති වෙන්නට පුළුවන්. මේ විදිහේ බියක්, මේ විදිහේ දාහයක් ඒත් එක්කලාම මතුවෙනවා. එතකොට මුදල් නිසා මිනිස්සු සතුටු වෙනවා වගේම අර විදිහේ කම්පනයක් අතෘප්තිකර බවක් ගිනි ගන්නා බවක් මනසෙහි නිරන්තරයෙන් පවතිමින් තමයි ඒ තෘප්තිය විඳින්නේ. ඒ වගේම තමයි අර අවශේෂ ධර්මත්. එතකොට එහෙම වෙන්නේ ඔය කියන ලද බහුසාධාරණ භාවය මේ කාම සම්පත් තුළ පවතින නිසායි. තතහගතයන් වහන්සේ උපමාවකින් දේශනා කරනවා යම්කිසි උකුස්සෙක් මස් කැටියක් අරගෙන ආකාශයේ පියාසර කරනකොට අනිත් උකුස්සොත් මස් කන්නට කැමති. අනිත් උකුස්සන්ගෙත් ආහාරය තමයි මාංශය. ඒ නිසා මේ උකුස්සා මාංශය කැමති වෙන්න අසේම අනිත් උකුස්සොත් මාංශය කැමති වෙන නිසා අනිත් උකුස්සොත් මේ මස් කැටිය දැහැගන්නට අර උකුස්සා පසුපස පියාසර කරනවා. එතකොට ඒ මස් කැටිය අතහැරියොත් බේරෙන්නට පුළුවන්. එහෙම නැත්නම් අතහරින තෙක් අනිත් උකුස්සෝ අර උකුස්සට කොටන්නට, ඒ උකුස්සා විනාශ කරන්නට, අර මස් කැටිය පැහැර ගන්නට නොඑක් උත්සාහයක ප්‍රබල උත්සාහයක යෙදෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම සම්පත් යම්කිසි කෙනෙක් ග්‍රහණය කරගත්තාම අනිත් කෙනෙකුට ඒක ඒ විදිහෙන් ලබන්නට බැරි නම් අයථා ක්‍රම වලින් ඒ මිනිස්සු ඒ කාම සම්පත්තිය අත්පත් කරගන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාම සම්පත් හරියට ගහක ඉදිලා තියෙන ගෙඩි වගේ. ගෙඩි කැමති වෙන පුද්ගලයෙක් ගහට නැගලා ඒ ගෙඩි කඩාගෙන අනුභව කරනවා. තව මිනිස්සෙක් එනවා ඒ මිනිස්සයාට ගහට නැග ගන්නට හැකියාවක් නැහැ. ඒ නිසා එතනත්තා මොකද කරන්නේ? පොරවක් අරගෙන ඇවිදින් අර ගහ මුලින් කපලා බිම හෙලන්නට උත්සාහ කරනවා Tamanට ගෙඩි කඩා ගන්න. ඒ නිසා අර මුලින් ගහට ගොඩ වුණු පුද්ගලයා මේ ඵලය පිළිබඳව දැඩි ලෝභයෙන් දැඩි තෘෂ්ණාවෙන් එහිම හිටියොත් අර ගහ කපලා බිම ඇද වැටෙනකොට ඒකට යට වෙලා ජීවිතක්ෂයටපත් වෙන්නටයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉක්මනින් ගහෙන් බැසගත්තේ නැත්නම් අර ඵලය පිළිබඳව ලෝභය අතහැරියේ නැත්නම් ඒ තනත්තාට අනේකා කරන ක්‍රියාව නිසා ජීවිත විනාශයක් වුණත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා මේ කාම සම්පත් හරියට ගසක තියෙන ගෙඩි වගේ රුක්ඛ පලූපමා කාමා ගහක තියෙන ගෙඩි වගේ මේ කාම සම්පත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා ඒ වගේම අර උකුස්සෙක් මස් කැටියක් අරගෙන යනකොට අනිත් උකුස්සන්ගෙන් හානි පැමිණෙන්නට පුළුවන් වගේ මේ කාම සම්පත් මංස පේසූපමා කාමා හරියට මස් වැදලි වගේ මේ කාම සම්පත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනෝ හරියට ගිනි සුලක් වගේ තමයි මේ කාමය. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් හුලුවත්තක් දල්වාගෙන ඉන්නවා. Tamanට පාර හොයා ගන්නට අඳුර දුරු කරලා ආලෝකය ලබන්නට ඒ හුලුවත්ත Tamanට උපකාරයක් වෙනවා. ඒ ගිනි සුල උපකාරයක් වෙනවා. නමුත් එය දැවි දැවි දැවි දැවි ටිකෙන් ටික Tamanගේ අත ළඟටයි කිට්ටු වෙන්නේ. එතකොට ඒකෙන් ලැබිය යුතු ප්‍රයෝජනය අරගෙන ඉක්මනින් අතහරින්නට බැරි වුණොත් ප්‍රමාද වුණොත් ඒ ගිනිසුල දැවි දැවි ගිහිල්ලා අවසානයේ අතත් පුළුස්සාගෙන තමයි ඒ ගිනිහොල අවසාන වෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ කාම සම්පත් Tamanගේ අවශ්‍යතාවයේ පරිදි පරිහරණය කළාට එහි ප්‍රමාණය හඳුනා ගන්නට බැරි වුණොත් එහි සීමාවන් හඳුනා ගන්නට බැරි වුණොත් ඒ තැනැත්තා නිරන්තරයෙන් එනිසාම දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ විදිහට බහු සාධාරණ භාවයේ නිසා නැවත නැවත එම ග්‍රහණය කරගෙන ඉන්නකොට අනිත් අය විසින් අයථාක්‍රම වලින් ඒ ග්‍රහණය කරන්නට උත්සාහ කිරීමේදී පීඩා පැමිණෙන නිසා ඒ වගේම සීමා මායිම් හඳුනා ගන්නට බැරි වුණොත් ඒ කාම සම්පත්තිය විසින්ම දවා හලු කරන නිසා මේ සාමිස සතුට බොහොම తాවකාලික දෙයක් කියන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබැයි මේකෙන් අදහස් කරන්නේ සාමිස සතුට අවශ්‍ය නැහැ. එය බැහැර කරන්නට කියන එක නෙමෙයි. ගිහියන් හැටියට ලෝකේ ජීවත් වෙද්දී අත්ති සුඛය මට මේ මේ සම්පත් තියනවා. මට මේ මේ ආකාරයෙන් ධනය තියෙනවා මට ගේ දොර ඉඩ කඩම් තියෙනවා යාන වාහන තියෙනවා දැන උගත්කම් තියෙනවා රැකී ආරක්ෂා ව්‍යාපාර තියෙනවා හොඳ බිරිඳක් හොඳ සැමියෙක් ඉන්නවා දරුවන් ඉන්නවා මේ විදිහට යම්කිසි කෙනෙකුට තමන් සතුව තියෙන සම්පත්දිහා බලලා මට අනාගතේ ජීවත් වෙන්නට මේ මේ තරම් සම්පතක් තියෙනවා කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒක ගිහියෙක් විසින් ලැබිය යුතු සතුටක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ සතුට හඳුන්වනවා අත්ති සුඛයයි කියලා. මට මේ මේ දේවල් තියෙනවා කියලා සතුටු වෙන්නට පුළුවන් එතකොට දෙවනි සැපේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ගිහියෙක් විසින් ලැබිය යුතු භෝග සුඛය ඒ කියන්නේ Taman සතුව සම්පත් තියනවා වගේ මේ සම්පත් නිවැරදි විදිහට පරිහරණය කරලා තියනවා Tamanගේ යහපත වෙනුවෙන් අමුදරුවන්ගේ මව්පියන්ගේ Tamanට උපකාර කරන සේවක සේවිකාවන්ගේ එවැගේම ලෝකයේ ශ්‍රමණ බ්‍රාහමණයින්ගේ මෙලව පරලව මේ හැම තැනටම යහපතක් වෙන හැටියට ඒ ධනය Taman පරිහරණය කරලා තියනවා නම් පරිහරණය කරමින් සිටිනවා නම් ඒ තැනැත්තාට සතුටු වෙන්නට පුළුවන් මා සතුව සම්පත් තියනවා වගේම ඒවා නිසි විදිහෙන් මම පරිහරණය කරනවා කියලත් සතුට වෙන්නට පුළුවන්. ඒක තමයි භෝග සුඛයයි කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. ඊළඟට අනන සුඛය. අනන සුඛයයි කියලා කියන්නේ තමන්ට ලැබෙන සම්පත්වල ප්‍රමාණය අනුව තමන්ට වියහියදම් කරන්නට වැය කරන්නට පුරුදුනේ නැතිනම් හැම විටම උපයන දේට වඩා වැඩි ප්‍රමාණයක් වැය කරන්න පටන් ගත්තොත් ලෝකෙට ණය වෙලා ණයබරින් පීඩා විඳින්නට සිද්ධ වෙනවා. එතෙන්දී පුද්ගලයාට ජීවිතේ ලැබිය යුතු සතුට සැනසීම නැතු යනවා. ඉතින් අද කාලේ හැටියට කියනවා නම් ණය නැතුව ජීවත් වෙනවා කියන එකක් හාත්පසින්ම පවත්වා ගන්නට කෙනෙකුට දුෂ්කර වෙන්නට පුළුවන් මොකද ආර්ථික රටාවන් සැකසීලා තියෙන්නම මිනිස්සු ණය ගන්නට පොළඹවන ස්වභාවය. හෙට ලැබෙන දේ ඊළඟ සති ඊළඟ මාසෙ ඊළඟ අවුරුද්දේ ලැබෙන දේ පවා මේ අවුරුද්දේ භුක්ති විඳින්නට මේ සමාජ රටාව විසින් මිනිසුන් පොළඹවනවා. ඒ පොළඹවන නිසා බොහෝ දෙනා තමන් ළඟ තියනවාට වැඩි මනක් යමක් වියහිදම් කරන්නට ස්වභාවයෙන්ම පුරුදු වෙමින් පවතී. ඉතින් අඩුම තරමින් අත්‍යවශ්‍ය කාරණයක් නිසා ගයක් දොරක් හදාගන්න, දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා ව්‍යාපාරයක් ආරම්භ කරන්නට, යාන වාහන ගන්නට යම්කිසි මුදලක් Taman ණයට ගත්තා වුණත් ඒක નિયમિત කාල වකවානුවක් තුළ පහසුවෙන් ගෙවා ගන්නටවත් අඩුතරමින් පුළුවන් ක්‍රමයක් Tamanට තියෙනවා ඒ පිළිබඳවත් විශ්වාසයක් තියෙනවා නම් අර ණයබරින් මිරිකෙන්නේ නැතිව යම්කිසි සහනයක් සලස්වා ගන්නට පුළුවන්. ඒ නිසා ණය නොවි ඉන්නට පුළුවන් නම් තමයි අනන සුඛය උපරිමයෙන් ලැබෙන්නේ. එසේ කල නොහැකි නම් අත්‍යවශ්‍ය කරුණු සඳහා Tamanට මුදලක් ණයට ගන්නට සිද්ධ වෙනවා නම් එතනදී අඩුතරමින් ගෙවා ගන්නට හැකි ප්‍රමාණයෙන්වත් එය පවත්වා ගැනීම නඩත්තු කර ගැනීම යම්කිසි ප්‍රමාණයකින් ජීවිතයේ සහනය ලබන්නට හේතු වෙනවා. ඉතින් ණයක් ගන්නට ඕන වෙන්නෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැටියට ඒ Tamanගේ ධන සම්පත් නිවැරදි ක්‍රමයට පරිහරණය කරන්න Taman පුරුදු පුහුණු කරගෙන නැති නිසා. ඒවා නිසි විදිහට Tamanට පරිහරණය කරනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉදිරියේදී අවශ්‍ය වෙන යම්කිසි අත්‍යවශ්‍ය කාරණාවලදී ප්‍රයෝජනයට ගන්නටත් යම් ප්‍රමාණයක් ඉතිරි කරලා තියන්නට ඕන. ඉතින් ඒ බඳු දුරදිග බලලා කටයුතු කිරීමක් නැති වෙනකොට බොහෝ දෙනාට අත්‍යවශ්‍ය කාරණාවලදී අන් අයගෙන් ඉල්ලා ගන්නට සිද්ධ වෙනවා. ඉතින් කොහොම වුණත් බුදුරජාණන් වහන්සේ හැම විටම අවවාද කරන්න උපදෙස් දෙන්නේ තමන් උපයන දේ සමබරව පරිහරණය කරන්නටයි එහෙම වුණොත් තමයි කෙනෙකුට අර අනන සුඛය කියන එක ලබන්නට පුළුවන් වෙන්නේ අඩුම තරමින් අත්‍යවශ්‍ය මොහොතක යමක් ඉල්ලා ගන්නට සිදු වුණත් එය තමන්ට ඔරොත්තු දෙන දරාගත හැකි ප්‍රමාණයෙන්වත් පවත්ව ගන්න පුළුවන් නම් ණයබරින් මිරිකෙන්නේ නැතිව යම්කිසි කෙනෙකුට තරමක් සහනශීලීව ජීවිතේ ලැබිය යුතු සාමිස සතුට ලබන්නට එය අවස්ථාවක් වෙනවා. ඒ වගේම හතරවෙනි කාරණේ තමයි අනවජ්‍ය සුඛය. අනවජ්‍ය සුඛයයි කියලා කියන්නේ තමන් මේ අත්‍යවශ්‍ය දේවල් හරිහම්බ කරද්දී ධනෙ උපයද්දී ගියදොර ඉඩකඩම් යාන වාහන ඒ වගේම ව්‍යාපාර තරතුරු දැනුගත්කම් මේවා උපයා ගන්නකොටත් ඒ වගේ මේවා පරිහරණය කරනකොටත් ලෝකෙට අනතුරක් නොවන ආකාරයට එය කරන්නට උනන්දු වෙනවා. සමහරු ධනය උපයද්දී ලෝකයට හානි කරනවා. ඒ කියන්නේ පොරමරකම් කරලා, වංචා කරලා, හොරට කිරලා, හොරට මැනලා, ඒ වගේම බොරු කියලා අනුන්ට ලැබෙන්නට තියෙන දේ තමන්ගේ පැත්තට හරවාගෙන අනිකාට පෙස්සම් ගහලා අනිකාගේ තනතුර තමන් හිමි කරගෙන කේලාම් කියලා මේ විදිහට අයථා ක්‍රම වලින් විවිධ දේවල් උපයන්නට මිනිසුන් උනන්දු වෙන අවස්ථා සමාජයේ ප්‍රකට වෙනවා. එතකොට ඒ විදිහේ අයථා ක්‍රමයකින් යම්කිසි සම්පතක් Taman හිමි කරගන්නවා නම් ඒක තමයි වැරදි විදිහට ඉපීමයි කියලා කියන්නේ. ඊළඟට වැරදි විදිහට පරිහරණය කරනවා කියලා කියන්නේ උපයාගත්තු දේ භුක්ති විඳින්නට ගියාම සමහරට මත්පැන් බීලා අනුන්ට හිංසා පීඩා කරනවා තමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වන්නට තමන්ගේ පිරිස එකතු කරගෙන අනිත් අයට පීඩා කරනවා ඒ වගේම Tamanගේ තනතුර, Tamanගේ බලය පෙන්නමින් අන් අයගේ ඉඩකඩම් කොල්ලකා ගන්නට, ඒවා Tamanට අත්පත් කරගන්නට ඒ විදිහට ඇතැම් මිනිසුන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට Tamanගේ ධනය, බලය, හැකියාව පෙන්නලා අන් අයගේ දරුවන්ට පීඩා කරන්නට, ඒ අයගේ රැකියාවන් වලට බාධා කරන්නට ඒ අයගේ ජීවිතවලට යම්කිසි ගැටලු මතු කරන්නට කටයුතු කරන මිනිසුන් අපි සමාජයේ දකිනවා. එහෙම වෙන්නේ අර තමන් සතු සම්පත් ඒ තමන්ගේ බලපුලුවන්කාරකම් පෙන්වන්නට ගිහිල්ලා ලෝකයට අනතුරක් වෙන හැටියට පීඩාවක් වෙන හැටියට පරිහරණය කරන නිසායි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමෙක් ධනය හෝ සම්පත් උපයද්දී ඒවා අනුන්ටත් තමන්ටත් හානියක් නොවන හැටියට උපයන්නටත් ඕන. ඒවා පරිහරණය කරද්දී තමන්ගේ සුඛ විහරණය සඳහාත් අන් අයගේ යහපත සඳහා මෙලොව පරලොව અભිවෘද්ධිය සඳහා පරිහරණය කරන්නට ඕන මෙලොව පරලොව නොනැසෙන ආකාරයට තමන්ටත් අනුන්ටත් හානි නොවන ආකාරයට එතකොට තමන්ටත් අනුන්ටත් හානි නොවෙනවා කියලා කියන්නේ මේ ලෝක වශයෙන් අයහපතක් නොවන හැටියට වග බලා ගන්නට ඕන මෙලොව පරලොවට හානි නොවෙනවා කියලා කියන්නේ එයින් අකුසල් ජනිත නොවි යහපතක් සිදු වෙන හැටියට පරිහරණය කරන්නට ප්‍රඥාව තියෙනවා සමහර කෙනෙක් උපයද්දී අනතුරු කරගන්නවා සමහර කෙනෙක් පරිහරණය කරද්දී අනතුරු කරගන්නවා සමහර කෙනෙක් මේ අවස්ථා දෙකෙහිදීම අනතුරු කරගන්නවා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් උපයද්දී සහ පරිහරණය කරද්දී කියන අවස්ථා දෙකේම තමන්ටත් අනුන්ටත් මෙලවට පරලවට හානියක් නොවන හැටියට ධන සම්පත් උපයලා පරිහරණය කරන්නට ඒ තැනැත්තාට අනවජ්‍ය සුඛයයි කියන මේ සතරවෙනි සැපේ ලබන්නට පුළුවන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ සැප හතරම දේශනා කරන්නේ මේ සාමිස සතුට ගොඩනගා ගන්නා ක්‍රමයයි. සාමිස සතුට අපි ලැබිය යුතු වෙනවා. නමුත් ඒ සාමිස සතුට ලබද්දී මේ காரணා හතර ගැන සැලකිලිමත් වෙන්න ඕන. Tamanට යමක් තියනවා කියලා සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඒවා නිවැරදිව පරිහරණය කරන්නට ඕන. ලෝකයට ණය නොවි බරක් නොවි සමබර වෙයි ලැබෙන දේ විඳින්නට සකසා ගන්නට ඕන. ඒ වගේම උපයද්දී සහ පරිහරණය කරද්දී ලෝකයට අනතුරක් නොවෙන්නට ඕන මෙලොව පරලොවට හානි නොවෙන්නට ඕන මෙන්න මේ කියන ක්‍රමවලට අනුගතව ඒවාට අනුකූලව යම්කිසි කෙනෙක් සාමිස සතුට ලැබීම වරදක් නොවේ බුදුරජාණන් වහන්සේ හැම විටම ලෝකයට දේශනා කරන්නේ නිවන් දකින්නට ඍජුවම මේ සසරේ nissarattwe වටහාගත්තු අයට ඍජුවම නිවන් දකින්නට මඟ දේශනා කරන අතර ලෝකයේ තුල තවමත් පැවතිය යුතුයි අපිට තව බොහෝ අවශ්‍යතා තියෙනවා කියලා හඟින සිතන හැම දිනාටම ඒ අවශ්‍යතාවයන් ලෝකෙට අනතුරක් නොවන හැටියට මෙලවට පරලවට අනතුරක් නොවන හැටියට සම්පාදනය කරගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් මගකුත් තථාගතයන් වහන්සේ දේශනා කළා. ඒ නිසා යම් කිසි කෙනෙකුට කියන්නට පුළුවන් කමක් නැහැ මේ කාම සම්පත් දුක් සහිතයි ඒ නිසා මේවා හැමදෙනාම අතාරින්න මේවෙන් සසර දිග්ගැස්සෙනවා මේවෙන් පැටලුණයින් පස්සේ නොඑක් පව්කම් වලට හේතුවක් වෙනවා ඒ නිසා මේවා ඉක්මනින් අතහැරලා දාන්න කියලා අපට ලෝකයට බලපෑම් කරන්නට පුළුවන් කමක් නැහැ තම තමන්ගේ ප්‍රඥාව පවතින ප්‍රමාණයට ලෝකයා ඒවා වටහා ගන්නට අවබෝධ කරන්නට සමත් වෙනවා අපට කළ හැක්කේ ප්‍රඥාව උපදවාගෙන නිවැරදිව දකින්නට මඟ පෙන්වන එක පමණයි. බුදුරජාණන් වහන්සේත් හැම විටම උත්සාහ කළේ ඒ සඳහා. තුම්හෙහි කිච්ඡං ආතප්පං අක්ඛාතරෝ තථාගත. කලයුත්ත තම තමන් විසින් කරගන්නට ඕන. තථාගතයන් වහන්සේ කියන්නේ මඟ පෙන්වන කෙනෙක් පමණයි. බුදුහාමුදුරුව බලහත්කාරයෙන් පුද්ගලයා නිවනටවත් දෙව්ලොවටවත් මනුලොවටත් ඇදගෙන ගෙනihin දාන්නට සමත් කෙනෙක් නොවේ. එහෙම කරන කෙනෙකුත් නෙමෙයි. තථාගතයන් වහන්සේ කරන්නේ මෙයින් මේ ප්‍රතිඵලය ඇති වෙනවා මෙයින් මේ හානිය සිද්ධ වෙනවා කියලා පැහැදිලිව පෙන්නනවා ප්‍රඥාවෙන් ලෝකය දකින්නට මඟ පෙන්නනවා ප්‍රඥාව ඇති අය එසේ දැකලා යහපතට විමුක්තියට පැමිණෙනවා ප්‍රඥාව නැති අය ඒ වරදවාගෙන පටලවාගෙන සසර අතරමං වෙනවා නැවත හේතු ප්‍රත්‍ය වශයෙන් ප්‍රඥාව අවදි වෙනකොට තවත් බුදු කෙනෙක් ලෝ පහළ වෙද්දී ප්‍රඥාවෙන් වැඩිලා හිටියොත් එතනදී හරි ඒ අයට විමුක්තිය ලබන්නට පුළුවන්. එහෙම නැතුව අනිවාර්යෙන් මේ සියල්ලක්ම බැහැර කරලා මේ ජීවිතයේ සියල්ල අත්හල යුතුයි මේ ජීවිතයේ සියලු දෙනා නිවන් දැකිය යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ නියමයක් පනවන්නේ කුමක් නිසාද ඒ නියමය ඵල රහිත එකක් නිසා එසේ නියම කලයි කියලා මිනිස්සු නිවන් දක්කන්නට බෑ තම තමන්ගේ ප්‍රඥාවෙන්ම එය අවබෝධ කළ යුතුයි. එනිසයි ධර්මයේ දේශනා කරන්නේ පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීති. නුවණ ඇති දෙවි මිනිසුන් විසින් තම තමන්ගේ ප්‍රඥාවෙන්ම දත යුතු ධමයක් විනා බල කරලා බලහත්කාරයෙන් දක්කන්නට පුළුවන් ධමයක් නෙවෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට මේ සසර නිස්සාරයි කියලා දැනෙනවා නම් ඒ දැනෙන දැනෙන ප්‍රමාණයට දේවල් අතහරින්න පුළුවන් එතෙක් ඒවා පවත්වන්නට පුළුවන් හැබැයි ඒ පවත්වද්දී අඩුම තරමේ මේ සාමිස සතුටවත් කලක් පවත්වා ගන්නට නම් ඒවා අයථා ක්‍රමයෙන් නොලබා යථා ක්‍රමයෙන් ලැබිය යුතු බවයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මේ සාමිස සතුට පිළිබඳව තවත් හඳුනාගත යුතු කාරණයක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඒ තමයි යථා ලාභ සන්තෝෂය යථා බල සන්තෝෂය සහ යථා සාරුප්ප සන්තෝෂය කියලා කරුණු තුනක් දහමෙහි දක්වනවා මේ අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨිතාවයේ ගොඩනගාගෙන ජීවත් වෙන අය විසින් හඳුනාගත යුතුම අවස්ථාවක්. යථා ලාභ සන්තෝෂයයි කියලා කියන්නේ ලද පමණින් සතුටු වෙනවාය කියන එක. අර මහිච්ඡතාවෙන් මනස විනාශ කරගන්නේ නැතිව අත්‍රිච්ඡතාවයෙන් මනස විනාශ කරගන්නේ නැතිව පාපිච්ඡතාවයෙන් මනස විනාශ කරගන්නේ නැතුව ලැබුණු දෙයින් සතුටු වෙන්නට මනස ටික ටික හුරු පුරුදු කරගන්න. එතකොට ලැබුණු දෙයින් සතුටු වෙනවයි කියන තැනදී යම්කිසි කෙනෙකුගේ සාංශාරික කර්ම ශක්තිය මත Tamanට ලැබෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ජීවිතයේ උත්සාහය වීරිය මත ලැබෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්. වගේම තමන්ගේ ප්‍රඥාව මත තමන්ගේ දැනුගත්කම මත ලැබෙන ප්‍රමාණය අඩු වැඩි වෙන්නට පුළුවන්. එතකොට ඒ ලැබෙන ප්‍රමාණය තමන්ට යම් ප්‍රමාණයකින් වැඩි කරගන්නට ඕනේ, දියුණු කරගන්නට ඕනේ කියලා උත්සාහ කිරීම වරදක් නෙමෙයි. නිතරම මේ ධර්ම දේශනාවලදී පැහැදිලි කරන්නේ ඒ තමන්ට වීරයෙන් උත්සාහයෙන් දියුණු වෙන්නට පුළුවන් නම් බුදුදහම තුලින් එයට බාධා කරන්නේ නැහැ. එය නොකල යුත්තක් හැටියට දක්වන්නේ නැහැ. නමුත් ඒ උත්සාහය වීරිය තුල යමක් ලැබෙනවා නම් සාංශාරික පුණ්‍ය ශක්තිය මත යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන දෙයින් සතුටු වෙන්නට ඕන ඒක Tamanට ප්‍රමාණවත් නැහැ අවශ්‍ය දේවල් ඉටු කරගන්න කියලා දැනෙනවා නම් ඒ ප්‍රමාණවත් නොවෙන්නේ මොකක් නිසාද වැඩිමනත් යමක් උපයන්නේ කොහොමද ඒ සඳහා Taman ගොඩනගා ගත යුතු හේතු සාධක මොනවද තමන් බලාපොරොත්තු වෙච්ච තරම් සම්පතක් තමන්ට නොලැබුණේ මොන මොන හේතු සාධක නිසාද කියලා නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරලා බලලා අර තමන්ට වැරදී ගිය තැන් සකස් කරගෙන ඒ ප්‍රතිඵලය අවශ්‍ය විදිහට ලබන්නට ගොඩනැගිය යුතු හේතු සාධක හරියට හඳුනාගෙන ගොඩනගාගෙන වැඩිපුර යමක් උපයන්නට නැවත උත්සාහ කරන්නට පුළුවන්. හැබැයි ඒ උත්සාහය කරලත් යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන දෙයින් සෑහීමට තෘප්තියටපත් වෙන්න සතුටටපත් වෙන්නට පුළුවන් වෙන්නේ. මේක ඊටාම සියුම් අවස්ථාවක්. දැන් මේ මොකද්ද මේ කියන්නේ කියලා කෙනෙකුට හරියට පැහැදිලි නොවෙන්නටත් පුළුවන්. ලැබෙන දෙයින් සතුටු වෙන්න ඕන කියලත් කියනවා. උත්සාහයෙන් වීණෙන් යලි යලිත් උපදවන්නට ඕන කියලත් කියනවා. එතකොට සෑහීමටපත් වෙනවා නම් මොකටද යලි යලිත් උපදවන්නේ? පින්නතුනේ යලි යලිත් අපට උපයන්නට සිද්ධ වෙන්නේ අවශ්‍යතාවයන් සඳහා. මේ සන්තුෂ්ටිය කියලා කියන්නේ මානසික කාරණයක්. අවශ්‍යතාවය කියලා කියන්නේ මානසික කාරණයක් වෙන්නටත් පුළුවන් භෞතික කාරණයක් වෙන්නටත් පුළුවන්. උදාහරණයක් හැටියට යම් කිසි කෙනෙකුට ආහාර පාන අවශ්‍ය වෙනවා. එතකොට ඒ තැනත්තාට ලැබෙන දෙයකින් මං කාලා බීලා යැපෙනවයි කියලා හිතාගෙන ඉන්නට පුළුවන්. හැබැයි සමහර වෙලාවට රෝග පීඩා වැළඳුනහම ඖෂධ ගන්නට අවශ්‍ය වෙනවා. ඒ රෝග පීඩාවලට ගැළපෙන ආහාර පාන ලබන්නට සිද්ධ වෙනවා. එතකොට මම ලද දෙයින් සතුටු වෙනොයි කියලා ඒ පුද්ගලයා නිහඬ උණයි කියලා අර රෝගිය සනීප වෙන්නේ නැහැ. ඒ රෝගියට අවශ්‍ය ප්‍රත්‍ය හෝ ඖෂධ ලද දෙයින් සතුටු වෙනොයි කියලා හිටියා කියලා Taman ළඟට එන්නේ නැහැ. එහෙමනම් ඒ තැනත්තට සිද්ධ වෙනවා අර රෝගය නිවාරණය කරගන්නට අවශ්‍ය ඖෂධ සම්පාදනය කරගන්නට රෝගයට ගැළපෙන ආහාර පාන සම්පාදනය කරගන්නට යම්කිසි උත්සාහයකින් කටයුතු කරන්න සිද්ධ වෙනවා. එතකොට ලෙඩ වුණාට පස්සේ ඒක කරන්න බෑ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යමක් උපයනකොට ඒකෙන් යමක් ඉතිරි කරලා තියන්න ආපදාවකදී කරදරයකදී බැරි අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න. එතකොට එහෙම යමක් තමන් උපයලා ගොඩනගාගෙන තිබුණොත් තමයි අර අතිරේක අවශ්‍යතාවය සම්පාදනය කරගන්නට පුළුවන් වෙන්නේ. එතකොට කෙනෙකුට අනේ නෑ ඉතින් මම නම් ලද දෙයින් සතුටු වෙන ඔන්නෝහි ලැබෙන හැටියකට ජීවත් වෙනවා කියලා හිතාගෙන හිටියොත් අකාලේ නැසෙන්නට යම කාරණයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහේ නිකන් අන්තගාමී ක්‍රමයක් නෙමෙයි බුදුදහමේ දේශනා කරන්නේ. හැම විටම තථාගතයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවකුයි මේ ධහම තුලින් අපට පහදා දෙන්නේ අගතිගාමී වෙන්නට නොවේ. මේ ධන සම්පත් නිසා මේවා මෙහෙම මෙහෙම අවශ්‍යයි කියලා ඒවා මතම තෘෂ්ණාවෙන් බැඳෙන්නටත් නෙමෙයි ඒ වගේම මට නම් අවශ්‍ය නැහැ කියලා සියල්ල පැත්තකට හලලා නිකන් ඉන්නටත් නෙවෙයි අපි පසුගිය දිනයක අර අරියවංශ සූත්‍ර දේශනාව පදනම් කරගෙන පැහැදිලි කළා අවශ්‍යතාවය සම්පාදනය කරගන්නට ඕනේ හැඟීම් වලට වහල් නොවි. ඒ නිසා මේ යථා ලාභ සන්තෝෂයයි කියන එකෙන් අදහස් කරන්නේ අපිට පුළුවන් වෙන්නට ඕනේ හැඟීම් වලට වහල් නොවි ලැබෙන දෙයින් සෑහීමටපත් වෙන්න. නමුත් ඒ ලැබෙන දී අවශ්‍යතාවයන් සම්පාදනය කරගන්නට ප්‍රමාණවත් නොවේ නම් ඒ ප්‍රමාණවත් පරිදි උපයන්නට උත්සාහය, වීරිය, ප්‍රඥාව, අදිෂ්ඨානය කැපකිරීම කරන්නට සහ ඒ සඳහා කුසල් Tamanට ප්‍රමාණවත් නැහැ කියලා හිතෙනවා නම් යලි යලිත් කුසල් දහම් සම්පාදනය කරන්නට පුද්ගලයා ඉදිරිපත් වෙන්නට ඕන. මේක තමයි උත්හාන වීරිය කියලා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ ඒ වගේම ප්‍රඥාව හැටියට බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ. එතකොට වීර්ය සහ ප්‍රඥාව අපට අවශ්‍ය වෙන්නේ මේ අවශ්‍යතාවයන් හඳුනාගෙන අදාළ ඉලක්ක වෙත සමීප වෙන්නට කරුණු ගොනු කර ගන්නටයි. ඒ නිසා ඊතා ප්‍රවේශමෙන් අපි මේ කරුණු තේරුම් ගන්නට ඕනේ සම්පූර්ණයෙන්ම නොසලකා හැරලා උදාසීන වෙන්නට කියන කාරණේකුත් නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. ඒ වගේම දැඩිව අවශ්‍යතාවයන් ඇති කරගෙන මනස කලබල කරගෙන උම්මත්තක කරගෙන එහිම ගිලෙන්නට කියන කාරණේකුත් නෙමෙයි මේන් අදහස් කරන්නේ. ඒ දෙපසටම අගතිගාමී නොවි සමබරව අවශ්‍යතාවයන් හඳුනාගෙන මනස තෘප්තිමත් කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන ක්‍රමයකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මේක ඊටාම කර්කශ කොහොමද මේක හඳුනාගන්නේ එහෙම කරන්න කියනවා මෙහෙම කරන්න කියනවා මොකද්ද මේ කියන්නේ කියලා කෙනෙකුට එකපාරට නොතේරෙන්න පුළුවන් නමුත් නැවත නැවත මේවා පිළිබඳව කල්පනා කරලා ටික ටික පුහුණු කරනකොට අපට දැනෙන්නට ගන්නවා පෙරට වඩා ඊටා පහසුවෙන් සැහැල්ලුවෙන් අපට ජීවත් වෙන්නට පුළුවන් නේද කියන එක. දැන් මේ தত্ত্বය ඇති කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා මේ ලද දෙයින් සතුටු වෙනවා කියන තැනට පැමිණෙන්නට නම් අපි ඊතා අල්ප දෙයින් සෑහීමටපත් වෙන්න අපේ මනස කල්ලාතුම් සකස් කරගන්නවා. ඒ කියන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පැවිද්ද කුමක් සඳහාද කුමකින් යැපීම සඳහාද කියලා නිතර නිතර සිහි කළ යුතුයි. පැවිද්දා නිතර සිහි කරන්නට ඕන පින්ඩ්‍යාලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා මම මේ පැවිදි වුණේ ගයක් ගයක් ගානේ පිඬුසිඟාගෙන ගිහිල්ලා ලැබෙන දෙයින් සෑහීමටපත් වෙන්න. එතකොට එහෙම ජීවත් වෙන්න අදහස් කරගෙන බලාපොරොත්තු ඇති කරගෙන තමන් මහාන වුණාට පස්සේ ඒකෙනුත් තමන්ට සෑහීමටපත් වෙන්න පුළුවන් නම් ඊට අමතරව යමක් ලැබෙනකොට කොහොමත් තමන්ට සතුට වෙන්න පුළුවන්. පසුගිය දේශනාවේදීත් අපි මේව පැහැදිලි කළා එක්තරා ප්‍රමාණයකට. එතකොට අඩුම දෙයින් අවම අවශ්‍යතාවයෙන් යැපෙන්නට පුරුදු පුහුණු කරගත්තාම හිත හදාගත්තාම ඊට අමතරව ලැබෙන හැම දෙයක්ම අතිරේක ලාභ හැටියට අපිට සතුටු වෙන්නට පුළුවන්. අර වැඩි බලාපොරොත්තු පෙර ධර්ම දේශනාවල අපි පැහැදිලි කළා අත්‍රිච්ඡතාවය. ඒ කියන්නේ තියෙන தත්වයට වඩා ප්‍රණීත ප්‍රණීත විදිහට අපේක්ෂා කරනවා. මහිච්ඡතාවය එකම දේ වුණත් වැඩි වැඩියෙන් අපේක්ෂා කරනවා. අන්න එහෙම අපේක්ෂා කරනකොට කොච්චර ලැබුණත් ඒ තනත්තාට සෑහීමටපත් වෙන්නේ නැහැ තෘප්තියක් නැහැ සහනයක් නැහැ අර අඩු බලාපොරොත්තු ඇති කරගත්තාම ඒ තනත්තාට ටිකක් ලැබුණත් සතුටටපත් වෙනවා ගොඩක් ලැබුණොත් කොහොමත් ඒ තනත්තාට සතුට වෙන්නට පුළුවන් වැඩි බලාපොරොත්තු ඇති කරගත්තු කෙනා ටිකක් ලැබුණත් සතුටු වෙන්නේ නැහැ ගොඩක් ලැබුණත් සතුටු වෙන්නේ නැහැ මහා මෙරක් උසට ලැබුණත් ඒතනත්තාට සන්තුෂ්ඨිතාවය කියන එක ඇති කරගන්නට බෑ ඒ නිසා මේ සාමිස සතුට ලබද්දී හැම කෙනෙක්ම හඳුනාගත යුතු දෙයක් තමයි අපේ ඊ타ම අවම අවශ්‍යතාවයෙන් යැපෙන්නට අවම බලාපොරොත්තු ඇති කරගෙන අපට ජීවිතේ ගොඩනගා ගන්නට පුළුවන් නම් ඉන් ඔබට බොහෝ දේවල් තුලින් අපට සෑහීමටපත් වෙන්නට පුළුවන්. අපි අසුරු කරන මහත්මයෙක් අපේ සජ්ජන සංවිධානයේ නිර්මාතෘතුමා එතුමා නිරන්තරයෙන්ම සිහි කරන කාරණයක් තමයි හාමුදුරුවනේ මම මේ හැම දෙයක්ම ජීවිතේ උත්සාහයෙන් වීරයෙන් සාංශාරික කුසල බලයත් එක්ක ගොඩනගාගත්තු දේ. එතකොට මේවා එක සැනකින් නැති වුණාය කියලා මට පීඩාවක් නැහැ. මොකද මේවා අලුතෙන් ගොඩනගාපු දේ. මම මේවා අරගෙන ආවේ නැහැ. ඒ නිසා මම පැදුරේ ඉඳලයි නැගිට්ටේ. ඒ නිසා නැවත පැදුරට වැටුණා කියලා මට වෙනසක් නැහැ. ආපහු මට ඒ පැදුරේ ඉඳලා නැගිටින්නට පුළුවන්. ඒ නිසා මේවා පැවතුණයි කියලා හෝ නැතිුණයි කියලා අමුත්තක් නැහැ. පවත්වා ගන්නට තමන්ගෙත් අනුන්ගෙත් යහපත පිණිස පවත්වන්නට උත්සාහ කරනවා. නමුත් යම් හේතුවකින් ඒවා අහෝසි වුනොත් නැවත ඒ හේතු හඳුනාගෙන ඒවා සම්පාදනය කිරීමේ හේතු දැනගෙන ඒ පැදුරේ ඉඳලා නැවතත් නැගිටින්නට පුළුවන්. ඒ නිසා අමුතුවෙන් බය වෙන්නට තැතිගන්න දෙයක් නැහැ. මේ ලෝකේ අපට අමුතුවෙන් නැති වෙන්නට කියලා දෙයක් නැහැ. මොකද අපි කිසිවක් අරන් ආවේ නැති නිසා. ඉතින් මෙන්න මේ වැටහීම අපට ඇති කරගන්න පුළුවන් නම් පින්නතුනේ අපට කවදත් සතුටින් ජීවත් වෙන්න පුළුවන්. බොහෝ දේ ක්‍රියාත්මක කරන්න පුළුවන් තමන්ගේත් ලෝකෙත් යහපත වෙනුවෙන්. නමුත් ඒවා පිළිබඳව බැඳිලා ගැලවෙන්නට බැරුව මේ ටික නැති වුණොත් මේ කීර්තිය නැති වුණොත් මේ ප්‍රතිලාභ ටික නැති වුණොත් මේවා කඩා වැටුණොත් මං කොහොමද සමාජයට මුහුණ දෙන්නේ එතකොට මං කොහොමද ජීවත් වෙන්නේ මෙහෙම අවසානයේ අපි අර අප විසින්ම ගොඩනගන්නා වූ දේවල් ඇතුලේ හිර වෙනවා අපට තේරෙන්නේ නැහැ මේවා අපි විසින්ම නේද ගොඩනැගුවේ අපේ මනස විසින්ම නේද මේවා නිෂ්පාදනය කළේ ඒ තමන්ම ගොඩනගාපු තමන්ගේම ලෝකයක් ඇතුලේ තමන් හිර වෙලා අන්තිමට ඒක විනාශ වෙයිදෝ කියන භීතිය නිසා තමන් හැමතිස්සෙම ඒක රකින්නට ප්‍රතිරූපේ රකින්නට දිවා රාත්‍රී වෙහෙසෙනවා. එහෙම වෙන මිනිස්සයාට කෑම නොකා නිදි නොලබා අවශ්‍යතාවයන් පැත්තක තියෙද්දී අර හැඟීම් වලට වහල් වෙලා තමන්ම විසින් ගොඩනගාපු අර හිර කූඩුව ඇතුලේ තමන් හිර වෙලා ඒක නඩත්තු කරගන්නට දිවාරය වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඉතින් මේවා අවශ්‍යතාවයක් නොවේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඊට අල්පයෙන් යැපෙන්නට අපි පුරුදු පුහුණු වෙනවා නම් ඒනොත් අපට සෑහීමටපත් වෙන්නට පුළුවන්. ඊට ඔබ්බෙහි යමක් ලැබෙනවා නම් ඒකෙනුත් අපට කොහොමත් සතුටු වෙන්නට පුළුවන්. අන්න ඒ මට්ටමින් අපේ මනස සකස් කරගත්තාම යථා ලාභ සන්තෝෂයයි කියන එක අපට ජීවිතේ ලබන්නට පුහුණු කරන්නට පුළුවන්. ඉතින් එහෙම නැති කෙනාට ඒ ලද දෙයින් සතුටු වෙනවයි කියන එක කල හැකි දෙයක් නෙමෙයි. දැන් දහමේ නිරන්තරයෙන්ම මේවා පිළිබඳව කතා කරනවා. ලද දෙයින් සතුටු වෙන්න ඕන, ලද දෙයින් සතුටු වෙන්න ඕන. නමුත් ඒ ලදදීන් සතුටු වෙන්නට නම් අපි තුල ගොඩනගාගත යුතු යම් යම් ගුණාංග තියෙනවා. ඒ ගුණාංග හඳුනන්නේ නැතිව අපට ලදදීන් සතුටු වෙනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ සඳහා විශේෂයෙන්ම අවශ්‍ය වෙන කාරණයක් තමයි මේ අඩු බලාපොරොත්තු ඇති බව ටිකකින් යැපෙන්නට අල්පයකින් ජීවත් වෙන්නට කල්ැතුවම තීරණය කර ගැනීම. එහෙම තීරණය කරගත්තාම අපිට ලොකු වෙහෙසක් නැහැ. උදාහරණයක් හැටියට යම්කිසි ආයතනයක රැකියාවට යනකොට ඒ අය කියනවා බොහොම සුළු පඩියක් තමයි දෙන්නේ. කමක් නැහැ ඉතින් ඒ සුළු පඩිය වුණත් කමක් නැහැ කියලා හිතාගෙන අපි ගිහාම ඊට පස්සේ සතියකින් හමාරකින් මාසෙකින් හමාරකින් පොඩි මුදලක් වැඩි කළොත් අපට ලොකු සතුටක් ඇති වෙනවා. නමුත් අර මුලදී අපි හිතමු ඊට වඩා ලොකු ගාණක් දෙන්නම් කියලා පොඩි ගාණක් අඩු කළොත් එහෙම වාද විවාද කරන්න එනකොටා ගන්න වර්ජනය කරන්නට උත්සාහ කරනවා. නමුත් අර මුලින් අපට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ඒත් අපට ලැබිලා තියෙනවා. නමුත් අපට සෑහීමටපත් වෙන්නට බැහැ. කුමක් නිසාද? අපට පොරොන්දුනේ අපි බලාපොරොත්තු වෙලා ගිය ලොකු දෙයක්. ඒ ලොකු දේ නොලැබෙන නිසා ඊට වඩා ස්වල්පයක් හරි අඩු වෙනකොට අපිට ඒක කොච්චර ප්‍රමාණවත් වුණත් අපි ඒකෙන් සතුටු වෙන්නේ නැහැ සෑහීමටපත් වෙන්නේ නැහැ. නමුත් අර ඊතා සුළු දෙයක් අල්ප දෙයක් බලාපොරොත්තුෙන් අපි ආයතනයකට ගියාට පස්සේ ටික ටික වැඩි කළොත් ඒ තැනත්තා අර ආයතනය ගැනත් සතුටු වෙනවා, ඒ ඉන්න මිනිස්සු ගැනත් සතුටු වෙනවා, තමනුත් ඒකෙන් සතුටු වෙනවා, තෘප්තිමත්ව කටයුතු කරනවා. මේ නිසා තමයි ගොඩාක් ආයතනවල රැකියා කරන්නට පුද්ගලයෙකුට කතා කරනකොට ලොකු පඩියක් දෙන්නට කතා කරන්නේ නැතුව ඉතා අල්පයකින් ආරම්භ කරන්නේ මිනිස් මනසේ තියෙන මෙන්න මේ දුර්වලකම හුඟක් දෙනෙක් හඳුනාගෙන තියෙන නිසා. ඉතින් එහෙම හඳුනාගත්තාම තමයි ඒ ඇයට වැඩ කරන්න පහසු වෙන්නේ. එහෙම නැති වුණොත් ලොකු පඩියකට පොරොන්දු වෙලා පොඩ්ඩක් හරි අඩු කරන්නට සිද්ධ වුණොත් එතන ගැටලුමක් වෙනවා. ඒ ලොකු පඩිය හැමදාම මේ විදිහට දෙන්නට ගියා වුණත් කවදාවත් පඩි වැඩි කළේ නැහැනේ කියලා ඒ තනත්තා අතෘප්තිකර ස්වභාවයටපත් වෙනවා. ඉතින් මේ වගේ පවතින ලෝකය තුලත් මේ මිනිස් මනසේ තියෙන දුබලතාවයන් හඳුනා ගන්නා නිසා තමයි මිනිසුන් ඒබඳු උපක්‍රම පවා භාවිතා කරන්නට පුරුදු වෙලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුන් ළඟ වැඩ කරද්දී පමණක් නෙමෙයි තමන්ගේ කටයුතු කරද්දී තමන්ට ඒ સિદ્ધාන්තයම භාවිතා කරන්න පුළුවන්. මගේ අවශ්‍යතාවයන් මං කොහොමද අවම කරගන්නේ? මගේ අවශ්‍යතාවයන් ටිකකින් මම සතුටු වෙන්නේ කොහොමද? මගේ බලාපොරොත්තු මම අඩු කරගන්නේ කොහොමද? එහෙම ටිකක් ලැබුණත් මට ඇති කියලා සෑහීමටපත් වෙලා මනස සකස් කරගන්න පුළුවන් නම් අපිට හැමදාම ලද දෙයින් සතුටු වෙනවා කියන දේ ගොඩනගා ගන්න පුළුවන්. හැබැයි අපි නැවතත් මෙහිදී සිහිපත් කරනවා මේකෙන් අදහස් කරන්නේ උදාසීන වෙන එකවත් හැමදාම ඉන්න තැන ඔහේ ඇද වැටිගෙන ඉන්න එකවත් කියන එක නෙමෙයි. අපි නැවත නැවත ජීවිතේ ගොඩනගන්නට දේවල් අලුතෙන් සම්පාදනය කරන්නට දියුණු වෙන්නට වීරය කරන්න ඕන අවශ්‍යතාවය සඳහා නමුත් ඒ ලැබෙන දෙයින් සතුටු වෙන්නට අපේ මනස සමබර කරගන්නටත් ඕන. ඒක තමයි යථා ලාභ සන්තෝෂයයි කියලා කියන්නේ. ඊළඟට යථා බල සන්තෝෂය කියලා කියන්නේ ඒ ලැබෙන දේ වුණත් Tamanගේ ශක්ති ප්‍රමාණයෙන් Tamanට ඒක දරා ගන්න පුළුවන්ද? දැන් අපි හිතමු යම්කිසි ආයතනයකින් Tamanට නිලයක් දෙන්නට උත්සාහ කරනවා යම්කිසි නිලතල ප්‍රදානය කරන්න උත්සාහ කරනවා. මට පුළුවන්ද මේක දරාගෙන කටයුතු කරන්න? එහෙම පුළුවන් නම් බාරගත්තට කමක් නැහැ. එහෙම බැරි නම් තෘෂ්ණාවට ඒක බාර අරගෙන අන්තිමට කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. Tamanට කරගන්නත් බෑ. ආයතනේ කඩා වැටෙනවා. ඒ සංවිධානයේ කඩා වැටෙනවා. ඒ වගේ Tamanටත් නැති අනුන්ටත් නැති තත්වයකට ඇද වැටෙනවා. එහෙම කරන්නේ නැතිව අපිට පුළුවන් වෙන්න ඕන අපි යම්කිසි දෙයක් කරන්නට ඉදිරිපත් වෙනවා නම් යම්කිසි දෙයක් පිළිගන්නවා නම් යම්කිසි දෙයක් දරා ගන්නවා නම් මේක මට ඔරොත්තු දෙනවද ඔරොත්තු දෙන්නේ නැති දෙයකට අත ගහපු ගමන්ම අනිවාර්යෙන් ඒ පුද්ගලයා විනාශ වෙන එකයි සිද්ධ වෙන්නේ උදාහරණයක් හැටියට සමහර විට සමහර මිනිස්සු මුදල් උපයන්නට විවිධ ක්‍රමෝපායන් යොදනවා ඒ උපායන් වලින් Tamanට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයේ ප්‍රබල මුදලක් ලැබිච්ච ගමන්ම එයයි ඒකෙන්ම විනාශ වෙනවා දැන් මේ මෑතකදී අහන්නට ලැබුණා එක නිවසකට ලොතරැයියක් ඇදිලා ඒ ලොතරැයියේ මුදල් ටික මටයි හිමි වෙන්න නැත්තේ මටයි හිමි වෙන්න ඕන කියලා බිරිඳයි සැමියයි ආරවුල් ඇති කරගන්න. ඒතර මම තමයි මේ ලොතරැයිය ගත්තේ. ඒ නිසා මටයි මේක හිමි වෙන්න. ඒතර අනිකා කියනවා නෑ මමයි මේක ගෙනාවේ. මටයි හිමි වෙන්න. දැන් මේ නිවැසියන් අඹුසැමියන් දෙදෙනා මේකට ගහමරා ගන්නට සූදානම් වෙනකොට ඒ අදාළ ආයතනය විසින් තීරණය කරලා තියෙනවා මේ මුදල ඔවුන්ට ලබා නොදිය යුතුයි කියලා ඊළඟ ඉදිරි වාරයේදී දිනුම් මැදීමට ඒ මුදල නැවත එකතු කරා. එතකොට මේ වගේ ගැටලු මතුවෙන්නට පුළුවන් කොමක් නිසාද අර Tamanට ඔරොත්තු දෙන්නේ නැති දේවල් ලැබුණා. එතකොට ධනය Tamanට අවශ්‍යතාවය තියෙනවා හැබැයි පුණ්‍ය ශක්තිය මත Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. කර්ම ශක්තිය මත Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. Tamanගේ ප්‍රඥා මත Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. Tamanගේ දැනුගත්කම් මත සමාජ මට්ටම මත Tamanට ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ ඔරොත්තු දෙන්නට බැරි නිසා තමයි ඒක දරා බැරුව ඒකෙන් අර්බුදමතු කරගන්නේ. එතකොට කොච්චර සම්පතක් කියලා අපට පෙනුණා වුණත් ඒක ප්‍රමාණ අතික්‍රාන්තව යම් කිසි කෙනෙකුට ලැබෙනවා නම් ඒ තැනැත්තාට ඒක දරන්නට බැරි වෙනවා ඒකෙන් විනාශයක් සිද්ධ වෙන්නේ එතකොට මෙතන ප්‍රමාණාතික්‍රාන්තව කියලා කියන්නේ ඊට වඩා ශක්තිමත් කෙනෙකුට ඒක ගැටලුවක් නොවෙන්නට පුළුවන්. හැබැයි ඒ දුබලයාට ඒක දරා ගන්නට අමාරුයි. අපි හිතමු යාචකයෙකුට අපි තා විශාල මුදලකින් පරිත්‍යාගයක් කළොත් සමහර විට එතනත්තට ඒක ඔරොත්තු දෙන්න නැති වෙන්නට පුළුවන්. ඒකෙන් නොයෙක් හානි සිද්ධ කරගන්නට පුළුවන්. එතකොට සමහර යාචකයෝ ඉන්නට පුළුවන් ඒකෙන් ඒ තැනත්තා දියුණුව සලස්වා ගන්නට පුළුවන්. දැන් උදාහරණයක් හැටියට අපි අහලා තියෙනවා අපේ ජාතක පොතේ තියෙනවා වෙස්සන්තර ජාතකයේ අර ජෝජක බමුණ සඳ මහරජුරුවන් මුණ ගැහුණට පස්සේ බරට බරක් වස්තුව දීලා අන්තිමට මේ මිනිස්සයාට කෑම දෙනවා අනුභව කරන්නට අර රාජ භෝජනය මීට ඉස්සල්ලා කවදාවත් කාපු නැති තරම් රසවත් ආහාරයක් අන්තිමට ප්‍රමාණය හිතා ගන්නට බෑ කාගෙන කාගෙන ගිහිල්ලා ඔරොත්තු දෙන්නේ නැතුව උස්මෘත්තාවට ඇවිදින් මරණයටපත් වෙනවා. උතර ලැබිච්ච සම්පතත් ඔහුට දරා ගන්නට බෑ. ඒ ආහාරයත් ඔහුට දරා ගන්නට බෑ. කායිකවත් මානසිකවත් ඒකට ඔරොත්තු දී ගන්නට බැරි වෙනකොට ඒයින් මේ තනත්තා විනාශ වෙනවා. එහෙම වෙනකොට ඒක සම්පතක් නෙමෙයි. එහෙම වෙනකොට ඒක ධනයක් නෙමෙයි. ඒක මහා විපතක් පමණයි. ඒ නිසා ඕනෑම දෙයක් Tamanට ප්‍රමාණාත්මකව ලැබෙනවා වෙනුවට ප්‍රමාණ අතික්‍රාන්තව යම් යම් දේවල් ලං කරගන්නට ගියොත් ඒකෙන් මහා විනාශයක්මයි ඇති වෙන්නේ. එතකොට ඒ විනාශය වළක්වා ගන්නට නම් අනිවාර්යයෙන්ම අපි මොන ප්‍රමාණයෙන්ද මේකත් එක්ක යැපෙන්න ඕන තමන්ගේ ශක්ති ප්‍රමාණය මොකද්ද කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් වෙනවා. ඉතින් මේ පිළිබඳව තවත් කිව යුතු කාරණා පවතිනවා. ඒ වගේම යථා සාරුප්ප සන්තෝෂය කියන්නේ කුමක්ද? කියන බවත්, ඒ වගේම निराமிස සතුට කියන්නේ කුමක්ද කියන බවත් අපි ඉදිරි ධර්ම දේශනාවේදී පැහැදිලි කරන්නට අපේක්ෂා කරනවා. කාල වේලාව නිමවටපත් වෙන නිසා අද ධර්ම දේශනාව මේ පමණකින් නිමවටපත් කරනවා. අද ධර්ම දේශනාව තුළින් අපි කතා බහ කළේ සන්තුෂ්ටිය දෙයාකාරයකින් තථාගතයන් වහන්සේ දේශනා කරන සාමිස සතුට සහ निराමිස සතුට වශයෙන් ඒ සාමිස සතුට ජීවිතේ පවත්වන්නට නම් අපි මුලින් කරුණු හතරක් සඳහන් කළා අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියන මේ සතර ආකාරයෙන් අපට ඒ සම්පත පරිහරණය කරන්න පුළුවන් වුණොත් තමයි සාමිස සතුට ලබන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේම සාමිස සතුට පවත්වා ගන්නට නම් යතා ලාභ සන්තෝෂය, යතා බල සන්තෝෂය, යතා සාරුප්ප සන්තෝෂය කියන මේ காரணා තුනත් අවබෝධ කරගන්න ඕනේ. එහි යථා ලාභ සන්තෝෂේ ලද දෙයින් සතුටු වීම කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කළා. යථා බල සන්තෝෂේ එක්තරා ප්‍රමාණයකට අපි කරුණු පැහැදිලි කළා.